ඉතින් මේ පින්වත් පිරිස ඉතාමත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බොහොම ඕනෑකමින් මේ දේශනා මාලාවටම සම්බන්ධ වෙන පුණ්‍යවන්ත පිරිසක් අද දවසෙත් මේ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා දේශනා කරන්නට බලාපොරොත්තු වෙන මේ සූත්‍ර දේශනාව බොහෝම හොඳ සිහියකින් ශ්‍රවණය කරමින් තමන්ගේ සිත් සතන් තුළ ධාරණය කර ගනිමින් මේ දේශනාවෙන් තමන්ට ශ්‍රවණය කරන්නට ලැබෙන දැනගන්නට ලැබෙන ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් විශේෂයෙන්ම අපි කාගෙත් බලාපොරොත්තු විය යුත්තේ එයමයි. බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට මතක් කරනවා යම්කිසි කෙනෙක් ධර්මයක් ඉගෙන ගන්නවා නම් යම් ධර්මයක් පුරුදු කරනවා නම් ඒ ධර්මයේ ඉගෙනගත යුත්තේ තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම පිණිසමයි. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ශ්‍රවණය කළ යුතු පිළිවෙල පවා දේශනා කරනකොට ඒ කාරණේ අපිට හොඳට පැහැදිලි වෙනවා. මේ පින්වත් පිරිස ධර්මයේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන බොහෝ කාලෙක ඉඳලා ධර්මයේ හැසිරෙන පිරිසක් හැටියට ඒ කාරණේ හොඳට දන්නවා. ඒ වගේම ස්වාමින් වහන්සේලා නිතර මතක් කරන දෙයක් කොහොමද ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට ඕන සුනාත ධාරේත චරාත ධම්මේ සුනාත කියලා කිව්වේ මනාව ඒ දේශනාව ශ්‍රවණය කරන්න ඕන ඒක බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ ඕහිත සෝතෝ ධම්මං සුනාති මනාව යොමු කරන ලද කන් ඇතිව ඒ දේශනාව ශ්‍රවණය කරන්න ඕන. අන්න එතනදී කල්පනා කරන්න ඕනේ මනාව ශ්‍රවණය කරනවා කියලා කියන්නේ මොකක්ද? මේ දේශනාව ආරම්භයේ පටන් අවසානයේ දක්වා වෙන කිසිම ශබ්දයකට තමන්ගේ අවධානය යොමු නොකොට මේ දේශනාව තුලම හිත රඳවාගෙන ශ්‍රවණය කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ධර්ම දේශනාව ශ්‍රවණය කරගෙන හිටියට එක තැනක ශරීරයේ තිබුණට හිත වෙන අරමුණකට ගියොත් ඒ දේශනාව අපට ශ්‍රවණය වෙන්නේ නැහැ. ඒකනේ සමහර අයට සමහර මේ ධර්ම කාරණා ශ්‍රවණය කරගෙන හිටියත් අවසාන වෙනකොට එහෙම දෙයක් කිව්වද කියලාවත් මතක නැහැ. ඒකට හේතුව තමයි ධර්මදේශනාව අහගෙන හිටියට අවධානය නැත්තම්. ඒ කියන්නේ කන් දෙක එතන තිබුණට හිත ඒ ශබ්දයට යොමු නැත්තම් අපට ඒ ශබ්දය ශ්‍රවණය වෙන්නේ නැහැ. කන් දෙක තිබුණට විඥාණය වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ පින්නතුන් දන්නවා යමකට අවධානය යොමු කරගෙන හිටියොත් තමයි මේ දේ දැනගන්න පුළුවන්. මේ වෙලාවේ මේ බනහහා ඉන්න ගමන් Tamanට වෙන අතීතයේ කරන්න තිබුණ දෙයක් කරපු දෙයක් සිහි වුණොත් ඒ දේට අවධානය යොමු වුණොත් මේ වෙලාවේ ඇහෙන ශබ්දයට Tamanගේ අවධානය යොමු වෙන්නේ ඒක මේ පින්න තුන් හොඳටම දන්නවා. එක වෙලාවක අවධානය යොමු කරන්න පුළුවන් එක දෙයකට විතරයි. එහෙනම් ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා කියන්නේ මනාව මේ දේශනාවේ හිත පිහිටුවාගෙන ශ්‍රවණය කරන්න ඕන. ඒ වගේම තමයි ධාරේත. ධාරේත කියලා කිව්වේ ඒ ශ්‍රවණය කරපු ධර්මය හොඳට දරා ගන්න ඕන මතක තියා ගන්න ඕන අනේක බොහෝ අයට අපහසු දෙයක් සමහර අය ස්වාමින් වහන්සේලාට මතක් කරන දෙයක් අනේ ස්වාමීනි කොච්චර ධර්ම කාරණා ශ්‍රවණය කළත් ඇහුවත් ඒව මතක නෑනේ. ඉතින් ධර්මය මතක තියාගන්න පුළුවන් එකම විදිහක් තමයි අපි ශ්‍රවණය කරපු ධර්මයේ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. කල්පනා කරන්න ඕන. නැවත නැවත මෙනෙහි කරනකොට අන්න ධර්මයේ මතක තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ පින්නතුන්ට පුළුවන්කමක් තියෙන්න ඕන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරාට පස්සේ ඒ දේශනාව අවසන් වුණාට පස්සේ මිනිත්තු 5ක් 10ක් හරි අරගෙන මොනවද මේ දේශනාවේ අද ස්වාමින් වහන්සේ සාරාංශ කොට කියපු ධර්ම කාරණා මේ දේශනාවේ ස්වාමින් වහන්සේ කියපු කාරණාවල මම සාරාංශයක් ඇටියට ගත්තොත් මොනවද තියෙන්නේ කියලා Tamanට නැවත කල්පනා කර කර කල්පනා කර කර විමසන්න පුළුවන් නම් අන්න අපිට මේ ධර්ම කාරණා මතක තියාගන්න එක අපහසු නෑ. ඉතින් මේ පින්නතුන් කල්පනා කරන්ඩ මේ ධර්මය භික්ෂුන් වහන්සේලා මුඛ પરම්පරාවෙන් මුඛ પરම්පරාවට එක වචනයක් නොගිලිහි කටපාඩමින් මතකයේ දරාගෙන අරගෙන ආවනම් අපිට එක දේශනාවක ධර්මකාරණා 10ක් 5ක් අඩුම එක ධර්මකාරණයක් මතක තියාගන්න අපහසුාවක් නැහැ. ඒකට වයස් සීමාවක් නැහැ. ඒකට තරාතිරමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ Tamanට උවමනාව තියෙනවා නම් මේ විදිහට කල්පනා කරනවා නම් ඒ දේ අපිට කරන්න පුළුවන්කමක් තියෙනවා. ඊළඟ කාරණේ තමයි චරාත ධම්මේ. අන්න අවසානයේටම පෙන්නනවා අවශ්‍ය කරන දේ අර අහපු මතක තියාගත්ත ධර්මකාරණ. එහෙනම් මතක තියාගන්නේ මොකේද? ජීවිතයට සම්බන්ධ කරගන්න. අන්න එතනදී ඊටාම වැදගත් දෙයක් අපි කියන්නට ඕන. දැන් සමහර අයට ධර්මකාරණය සහ මුලින්ම මතක නැති වුණත් දැන් මෙහෙම දෙයක් තියෙනවා. සමහර ගිහි උගත් ධර්මයේ උගත් ධර්මයේ පුහුණු කරපු සමහර අය ඉන්නවා සමහර සූත්‍ර දේශනා සඳහන් වෙලා තියෙන පිටුව ඒ සූත්‍ර දේශනාව කිව්වේ කවුද ඒ සූත්‍ර දේශනාව මොන අරමුණකින්ද කළේ ඒ වගේම ඒ සූත්‍ර දේශනාවට ආචාර්යයන් වහන්සේලා දෙන මතය ඒ අටුවා මතය ඒ දේවල් පවා හොඳට මතකයි ටීකා මතේ පවා හොඳට මතකයි නමුත් ඒ අයට ජීවිතේ ප්‍රායෝගික ගැටලුවක් ආපුවාම ඒ ධර්මකාරණය ගලප ගන්න තේරෙන්නේ නැහැ. අන්න එහෙම වුණොත් මතක තියාගත්ත පමණින් ධර්මය පින්වත්නි ජීවිතයට උකහා ගන්නේ නැත්තම් සම්බන්ධ කරගන්නේ නැත්තම් අන්න එතන බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දේ වෙන්නේ නැහැ. මේ කාරණේ වරදවා ගන්නට එපා. බහුශෘත භාවය කියන එක බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ දෙයක් ධර්ම මාර්ගය යන කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. මේ කියන කාරණේ තේරුම් ගන්නට ඕන බොහෝ අය බහුශෘත භාවයෙන් පමණක් නතර වෙනවා නම් අන්න ධර්මයෙන් නියම ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒකට හරි බොහෝම ලස්සන උපමාවක් තියෙනවා ධර්මයේ. පින්වත්නි බූරුවෙකුගේ පිටේ හකුරු ගෝණියක් පටවගෙන යනවා. දැන් මේ පින්නතුන් දන්නවා ඉස්සර විශේෂයෙන්ම බර ගෙනියනකොට දුර පළාත්වලට බර අරගෙන යන්න උනහම සත්තු තමයි යොදාගන්නේ බර ගෙනියන්න. එතකොට ওই බූරුවෝ ඒ වගේම හරක් ගවයින් මුල් කරගෙන තමයි බර අරගෙන යන්නේ. එතකොට සඳහන් කරනවා මේ හකුරු කියලා කියන්නේ පැණි රස දෙයක්. හකුරු කියලා කියන්නේ රසයෙන් යුක්ත දෙයක්. එතකොට මේ හකුරු අරගෙන යන කෙනෙක් බූරුවෙක්ගේ පිටේ හකුරු පටවනවා. බූරුවා කොච්චර හකුරු කන්දක්, හකුරු බරක් තමන්ගේ පිටේ අරගෙන ගියත් ඒ බූරුවාට අර හකුරු වල එක පුංචි රසයක්වත් දැනෙන්නේ නැහැ. හැබැයි අර හකුරු ටික අරගෙන යනවා. ආන් ඒ වගේ තමයි සමහර අය ධර්මය බොහෝම හොඳට කටපාඩම් කරනවා. ධර්මය පුහුණු කරනවා. පුහුණු කරනවා කියලා කිව්වේ කටපාඩම් කරනවා, දරා ගන්නවා. හැබැයි ඒ ධර්ම කාරණා ජීවිතයට සම්බන්ධ කරගන්නේ නැත්තම් දැන් අපි හිතමු උදාහරණයක් විදිහට මෛත්‍රී කමඨහන කියනවා. මෛත්‍රී භාවනාව යානිසංශ ගැන කතා කරනවා. මෛත්‍රය කරන්නේ මෙහෙමයි කියලා බොහෝම හොඳට අනිත් අයට කියලා දෙනවා. හැබැයි තමන් ඒ ධර්මයේ දියුණු කරන්නේ නැත්තම් ඒ මෛත්‍රී සිතුවිල්ල තමන් වඩන්නේ නැත්තම් එතුලින් තමන්ට ගන්න පුළුවන් නියම ප්‍රයෝජනය තමන් ලබන්නේ හරියට අර බූරුවාගේ පිටේ හකුරු පටවගෙන යනවා වගේ බූරුවාට කවදාකවත් හකුරු වල රස ලබන්න බෑ අන්න ඒ වගේ කිව්වා එහෙනම් මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේ සූත්‍ර දේශනා මාලාවම මේ සූත්‍ර දේශනා මාලාවම මේ ජයමග රූපවාහිනී නාලිකාව තුලින් විශේෂයෙන්ම අරමුණු කරන්නේ මේ පින්වත් පිරිසගේ ප්‍රායෝගිකත්වය පිණිසමයි ඒ කියන්නේ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම පිණිසමයි අපි මේ දේශනාවන් මේ විදිහට සිද්ධ කරනු ලබන්නේ. මේ පින්නතුන්ගේ අදහසක් තියෙන්න ඕන මේ ධර්ම කාරණා සියල්ලම නැතත් දවසකට ඇහෙන එක සූත්‍ර දේශනාවකින් එක අඩුවක් හරි තියෙනවා නම් මට මගේ ජීවිතේ හදාගන්න එක අඩුපාඩුවක් හරි තියෙනවා නම් මම මගේ ජීවිතයේ අඩුපාඩුව සකස් කර ගන්නවා කියන අදිෂ්ඨානය Tamanට තියෙන්නට ඕන. ඉතින් අන්න එහෙම වුණොත් තමයි ඉතින් අන්න එහෙම වුණොත් තමයි චරාත ධම්මේ කියන ඒ කාරණේ අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යම් වූ එක බණ පදයක් හරි තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ දේට සාධාරණයක් ඉෂ්ට කළා වෙනවා. ඉතින් ඒ බව මේ පින්නතුන්ට සිහිපත් කරමින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවට අවතීර්ණය වුණොත් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ණාසකේ ගහපති වග්ගයට අයිති අටවෙනි සූත්‍ර දේශනාව ඒ තමයි අබේරාජ කුමාර සූත්‍රය. ඉතින් දැන් මේ දේශනාව පිළිවෙලකට ශ්‍රවණය කරපු පිරිසක් නම් බොහොම හොඳට දන්නවා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන්නත් කලින් අද අපිට ශ්‍රවණය කරන්න තියෙන්නේ මොන සූත්‍ර දේශනාවද ඒ වගේම අපි දැන් ශ්‍රවණය කරමින් ඉන්නේ මොන කොටසද මොන වර්ගයේද කියලා හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ පින්වත් පිරිසට ඒකත් බොහොම වටින කාරණයක්. එතකොට දැන් අපි මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152කින් මූල පණ්ණාසකේම අවසන් කළා සාකච්ඡා කරලා මේ වෙනකොට අපි සාකච්ඡා කරමින් සිටින්නේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ. මජ්ක්‍ධිම පඤ්ඤාසකේ පළවෙනි වග්ගය. ඒ තමයි ගහපති වග්ගය. ගහපති වග්ගයේ අටවෙනි සූත්‍ර දේශනාව තමයි අද අපි මේ ශ්‍රවණය කරන්නේ. අබේරාජ කුමාර සූත්‍රය. මේ අබේරාජ කුමාර සූත්‍රය විවරණය වෙන්නේ හරි අපූරු ලස්සන නිදාන කතාවක් එක්ක. සමහර විට මේ සූත්‍රය මීට කලින් මේ පින්වත් පිරිස ශ්‍රවණය කරලා ඇති. ඒ කෙසේ නමුත් අපි නැවත අද මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ අබේරාජ කුමාර සූත්‍රය විවරණය වෙන්නේ අබේරාජ කියන මේ කුමාරයා මුල් කරගෙන විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලෙක තමයි මේ සූත්‍රය විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මීට මූලික උනේ අබේරාජ කුමාරයා නිසා මේ සූත්‍රයට අබේරාජ කුමාර සූත්‍රය කියලා විවහාර කරනවා මේකට නිධාන කතාව උනේ අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ සරණ යන්නට කලින් ඔහු සරණ ගියේ නිගණ්ඨනාත පුත්‍ර නිගණ්ඨනාත පුත්‍රගේ ප්‍රධාන ශ්‍රාවකයෙක් තමයි දායකයෙක් තමයි මේ අබේරාජ කුමාරයා කියලා කියන්නේ. දැන් මේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මේ ලෝකයේ තවත් ශාස්ත්‍රවරු හිටියා. කොච්චර හිටියාද කියනවනම් ශාස්ත්‍රවරු 60 දෙනෙක් ලෝකේ හිටියා. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්. එතකොට එතන ඒ ශාස්ත්‍රවරු අතර ප්‍රධානත්වයේ ගත්ත ශාස්ත්‍රවරයෙක් තමයි මේ නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ. එතකොට මේ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකෙක් ප්‍රධාන ශ්‍රාවකෙක් අබේරාජ කුමාරයා. එතකොට මේ අබේරාජ කුමාරයා ගැන තවත් තැනක සඳහන් වෙනවා බිම්බිසාර මහරජුරුවන්ගේ පුතෙක් හැටියටත් ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. කෙසේ නමුත් අබේරාජ කුමාරයා කියලා කියන්නේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකේ. ඔහු නිතර නිතර නිගණ්ඨනාත පුත්‍ර හමුවට යනවා. එකල්හි නිගණ්ඨනාත පුත්ත අබේරාජ කුමාරයාට සඳහන් කරනවා රාජකුමාරය ඔබට ශ්‍රමණ බවත් ගෞතමයන් හා වාදයක් ඇති කරගන්න පුළුවන් නම් ඔබට ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක ඒ කියන්නේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සමග වාදයක් ඇති කරගන්න පුළුවන් නම් ඒ වාදයෙන් ශ්‍රමණ බවත් ගෞතමයන්ව පරාද කරන්න පුළුවන් නම් ඔබට ප්‍රසිද්ධියක් කීර්තියක් ඇති කරගන්න පුළුවන් කියලා අදහසක් ඇති කරනවා කාටද මේ අබේරාජ කුමාරයාගේ හිතේ දැන් එතකොට බලන්න තමන් ළඟට එන තමන්ගේ ශ්‍රාවකෙක් තමන් ළඟට එන තමන්ගේ ශ්‍රාවකෙක්ව වෙනත් ශාස්ත්‍රවරයෙක් සමග වාද කරන්න උසිගන්නනවා කවුද මේ නිගණ්ඨනාථ පුත්ත මොකද ඒ වෙනකොට මේ නිගණ්ඨනාථ පුත්තට හිටපු බොහෝ දායකයෝ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල අවබෝධ කරගත්තායින් පස්සේ ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනකොට ඔවුන්ට ධර්මයේ වැටහුණායින් පස්සේ නිගණ්ඨනාත පුත්තව අතාරිනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම පළමු කොට සරණ යනවා ඒ නිසා ඔහුට හිටපු ශ්‍රාවකයෝ දවසින් දවස දවසින් දවස අඩු වෙන්න පටන් ගත්තා මේ ගැන කල්පනා කරපු මේ ගැන කිපිච්ච මේ ගැන ඊර්ෂියාවක් හටගත්ත මේ නිගණ්ඨනාත පුත්තුමා කල්පනා කරනවා මම ශ්‍රමණ බවත් ගෞතමයන්ව මේ අනිත් ශ්‍රාවකයන්ට කලකිර වෙන වැඩක් කරන්න ඕන. ඔහු කල්පනා කළේ මොකක්ද? වාදයක් ඇති කරවන්න ඕන. එහෙම හිතලා මේ අබේරාජ කුමාරයාට කියනවා ඔබ ශ්‍රමණ බවත් ගෞතමයන් එක්ක වාදයක් ඇති කරගන්න. ඉතින් අබේරාජ කුමාරයා කියනවා මේ ස්වාමීනි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ බොහෝම ප්‍රඥාවන්ත කෙනෙක්. ඒ වගේම තමයි ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ බොහෝ ඥානවන්ත කෙනෙක්. ඒ වගේ කෙනෙක් එක්ක මම ඇති කරගන්න වාදය මොකක්ද? කියලා අබේරාජ කුමාරයා නිගණ්ඨනාත පුත්තට අහනවා. එතකොට නිගණ්ඨනාත පුත්ත කියනවා ඔබ මේ විදිහට ගිහිල්ලා ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් අහන්න. මේ විදිහට අහන්න කොහොමද? ස්වාමීනි ඔබ වහන්සේ අනුන්ට අප්‍රිය අමනාප කතා කියන්නේ හිද? ස්වාමීනි ඔබ වහන්සේ අනිත් අයගේ හිත කිලිටි වෙන අනිත් අයගේ හිත රිදෙන ඒ වගේම අනිත් අය අමනාප අහන්න අකමැති කතා කියන කෙනෙක්ද කියලා අහන්න කියනවා එතකොට එසේ ඇහුවට පස්සේ අනුන්ට අප්‍රිය අමනාප කතා කියන්නේ මී කියලා ශ්‍රමණ බවත් ගෞතමියෝ කිව්වොත් ඔබ ඊළඟට කියන්නේ කියනවා එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේගේ පෘථග්ජනේකුගේ අතර වෙනස මොකක්ද? ඇයි පුහුදුන් අයත් නිතරම කරන්නේ අනිත් අයගේ හි ත්‍රිදෙන අමනාප කටුක වචන කියන එකමයි. එතකොට දැන් මේ බුද්ධත්වයට පත් වෙලා ඉන්න අය කියන ඔබ වහන්සේත් අනිත් අයගේ හිත් ත්‍රිදෙන කටුක අමනාප වචන කියනවා නම් ඔබ වහන්සේගෙත් ඒ අයගෙත් අතර වෙනසක් නැහැ නේ. අන්න මේ විදිහට අහන්න කියනවා. ඊට පස්සේ කියනවා හැබැයි බැරි වෙලාවක්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කිව්වොත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අනිත් අයට අමනාප කටුක හිත් රිදෙන වචන කියන්නේ නැහැ කියලා කිව්වොත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කිව්වොත් නෑ කුමාරයේ මම අන් අයගේ හිත් රිදෙන අමනාප කටුක වචන කියන්නේ නැහැ කියලා කිව්වොත් ඔබ අහන්න කියනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ දේවදත්ත තෙරුන්ට මේ දේවදත්තයා අපායමයි යන්නේ ඒ වගේම තමයි නිරේමයි උපදින්නේ කල්පයක් නරකේ පැසෙනවා ඔහු අපාය අභිමුඛ කොටයි ඉන්නේ කියලා ඔබ ප්‍රකාශ කරනවා එයින් දේවදත්තයන් කිපිලා ඉන්නේ එයින් දේවදත්තයන්ගේ හිත අමනාපයටපත් වෙලා ඉන්නේ කියලා ඔබ කියන්න කියලා කියනවා. දැන් මේ කවුද උගන්වන්නේ? නිගණ්ඨනාත පුත්ත අබේරාජ කුමාරයාට උගන්වනවා භාග්‍යවතුන් වහන්සේත් එක්ක වාද කරන විදිහ. භාග්‍යතුන් වහන්සේව වාදයකට අල්ලගන්න විදිහ උගන්වනවා. එතකොට මොකද්ද වාදය? බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට අනිත් අයට හිත රිදෙන අමනාප කටුක වචන කියනවාද කියලා අහන්න කියනවා. එහෙම කියනවා කියලා කිව්වොත් අනිත් අයට හිත රිදෙන කටුක අමනාප වචන කියනවා කියලා කිව්වොත් භාග්‍යතුන් වහන්සේ එහෙම සඳහන් කළොත් පෘථග්ජන වාදයෙන් භාග්‍යතුන් වහන්සේට චෝදනා කරන්න කියනවා. මොකද පුහුදුන් අයත් ඔබ වහන්සේත් අතර හිනම් තියෙන වෙනස මොකක්ද? හැබැයි යම් හේකින් භාග්‍යතුන් වහන්සේ කිව්වොත් නෑ මම එහෙම අමනාප කටුක අප්‍රිය අමනාප වචන කාටවත් කියන්නේ නෑ කියලා කිව්වොත් අහන්න කියනවා ඇයි භාග්‍යතුන් වහන්සේ තැන් තැන්වල කියනවා දේවදත්තයන් අපාය අභිමුඛ කොටගෙන ඉන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේවදත්ත හාමුදුරුව ගැන සඳහන් කරනවා දේවදත්ත කියලා කියන්නේ කුසලයන් පිරිහිච්ච කෙනෙක් කුසලයෙන් පිරිහිච්ච කෙනෙක් අපාය ස්වභාවයකටගෙන ඉන්න කෙනෙක් කල්පයක් නිරේ යන කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. අන්න ඒකෙන් දේවදත්ත හාමුදුරුවන්ගේ හිත රිදිලා තියෙනවා අන්න එහෙම චෝදනා කරන්න කියලා. ආන් එතකොට නිගණ්ඨනාථ පුත්ත කියනවා රාජකුමාරය ඔබ මේ විදිහට ඇහුවට පස්සේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට මේ උබතෝ කෝටික ප්‍රශ්නේ පිළිතුරු දී ගන්න බැරුව වමාරන්නටත් ගිලින්නටත් බැරිව උගුරේ හිරවුණු කටුවක් උගුරේ හිරවුණු කටුවක් වගේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අසරණ වෙයි කියලා කියනවා. ආන් එතකොට ඔබේ කීර්තිරාවය ඒ වගේම තමයි ඔබේ පඬිත භාවය අනිත් අයට ප්‍රකට වෙයි කියලා මේ නිගණ්ඨනාත පුත්ත අබේරාජ කුමාරයාව උසිගන්වනවා. එතකොට දැන් කල්පනා කරන්න කෙනෙකුගේ හිතේ නැගෙන මේ ඊර්ෂ්‍යාව කියන එක ආවට පස්සේ දැන් මේ නිගණ්ඨනාත පුත්තගේ හිතේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇති කරගත්ත ඊර්ෂ්‍යාවෙන් තමන්ගේ ගෝලයේ තමන්ගේ ශ්‍රාවකයෙක්ව නොමග යවන හැටි බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්නයි මේ වන්නේ එතකොට ආචාර්යයන් වහන්සේලා සඳහන් කරනවා නිගණ්ඨනාත පුත්තට මේ ප්‍රශ්නය ගොතනද එතකොට දැන් මේ ප්‍රශ්නය හදලා තියෙන්නේ අබේරාජ කුමාරයා ආපු ගමන් නෙමෙයි ආචාර්යන් වහන්සේලා සඳහන් කරනවා ඔහු මේ ප්‍රශ්නය මාස 4ක් කල්පනා කළා කියනවා බුදුරජාණන් වහන්සේත් එක්ක ඇති කරගන්න ඕන මේ වාදය මාස හතරක් පුරාවට කල්පනා කරා කියනවා විතර්ක කරා කියනවා. එතකොට හිතනද මොහුගේ ඒ මානසිකත්වය මොහුගේ භාග්‍යතුන් වහන්සේත් එක්ක තිබිච්ච ඒ අමනාපය මොන තරම් ප්‍රබල එකක්ද? ඉතින් මේ විදිහට සඳහන් කරායින් පස්සේ අබේ රාජ කුමාරයා නිගණ්ඨනාත පුත්තට වන්දනා කරලා එහෙනම් ස්වාමීනි මැනවයි කියලා භාග්‍යතුන් වහන්සේ හමුවට යනවා. භාග්‍යතුන් වහන්සේ හමුවට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා එකත් පසෙකින් වාඩි වෙලා ඒ වෙලාවේදී කල්පනා කරනවා දැන් හවස හිරු බැහැගෙන යන වෙලාව. මේ වෙලාවේ මම මේ ප්‍රශ්නේ ඇහුවොත් මේ ප්‍රශ්නයට මේක වෙලාව නෙමෙයි. ඒ නිසා මම මේ ප්‍රශ්නේ හෙට අහන්නම් කියන සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා වන්දනා කරලා ආරාධනා කරනවා ස්වාමීනි හෙට දවසේ උදෑසන දාණයට හෙට දවසේ දාණයට මගේ නිවසට තවත් ස්වාමින් වහන්සේලා තුන්නමක් එක්ක ඔබ වහන්සේ වැඩම කරන්න. එතකොට භාග්‍යතුන් වහන්සේත් ඒක හතරනමයි තවත් ස්වාමින් වහන්සේලා තුන්නමක් එක්ක අබේරාජ කුමාරයාගේ ගෙදරට දානෙට වඩින හැටියට ආරාධනා කරනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව ඒ ආරාධනාව පිළිගන්නවා. ආරාධනාව පිළිගත්තා කියලා දැනගෙන අබේ රාජකුමාරයා ගෙදරට ගිහිල්ලා පහවදා දානිය සකස් කරනවා. අබේ රාජකුමාරයා පහවදා දානිය සකස් කරාට පස්සේ භාග්‍යතුන් වහන්සේ තවත් ස්වාමින් වහන්සේලා තුන් නමක් සමග අබේ රාජකුමාරයාගේ ගෙදරට වැඩම කරලා දන් පිළිගන්නවා. දානිය වළඳලා ඉවර වුණායින් පස්සේ ඒ වතාවත් පිළිවෙත් කරලා ඉවරුණායින් පස්සේ අබේරාජ කුමාරයා නිති ආසනයකුත් අරගෙන ගිහින් භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වෙනවා. භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාඩි වෙන්නේ එතන මේ සූත්‍රයේ සඳහන් වෙනවා අබේරාජ කුමාරයාගේ අතදරුවෙක් ඉන්නවා. ඒ අතදරුවත් එක්ක තමයි අබේරාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙන්නේ. එහෙම වාඩි වෙලා අබේරාජ කුමාරයා දැන් මේ ප්‍රශ්නේ අහන්න වෙලාව හොඳයි කියලා හිතාගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අන් අයගේ හිත් රිදවන අප්‍රිය අමනාප කටුක වචන කියනවාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එහෙම ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ අබේරාජ කුමාරයා හිතන්නේවත් නැති උත්තරයක් දෙනවා. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාජකුමාරය එහි ඒකාන්ත නිශ්චයක් නැත. කිය යුතු තැනදී කියනවා නොකිය යුතු තැනදී නොකියනවා. කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා. කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුමාරය ඒක ඒ විදිහටම ගන්න එපා කියනවා. සමහර වෙලාවට අප්‍රියමනාප වචන කියන්න උනොත් කියනවා. හැබැයි නොකියන්න ඕන තරම් නොකියනවා. මෙහෙම කියපු ගමන් අර අබේරාජ කුමාරයාට කියුණා අහෝ නිගණ්ඨයා නැසුනේය කියලා කියුණා. ආන් එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කුමාරය ඔබ මොකක්ද මේ නිගණ්ඨයා නැසුනේය කියන කතාව? අන්න එතකොට බුදුරජාණන් වහන්සේට නැවත පැහැදිලි කරනවා ස්වාමීනි මම නිගණ්ඨනාත පුත්ත හම්බ වෙන්න ගියායින් පස්සේ ඔහු කිව්වා මට භාග්‍යතුන් වහන්සේ සමග වාදයක් ඇති කරගන්න. ඒ වාදයක් ඇති කරගන්න කොහොමද ඒ වාදය ඇති කරගන්න ඕන? ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් අහන්න කියලා කිව්වා මට බුදුරජාණන් වහන්සේ අන් අයගේ හිත රිදවන කටුක අප්‍රිය අමනාප වචන කියනවාද කියලා අහන්න කිව්වා. එහෙම ඇහුවට පස්සේ භාග්‍යතුන් වහන්සේ උත්තර දුන්නොත් මම එහෙම කියන්නේ නැහැ මම එහෙම කියනවා කියලා කිව්වොත් මුලින්ම පෘථග්ජන වාදයෙන් මට චෝදනා කරන්න කියලා කිව්වා. ස්වාමීනි ඔබ වහන්සේත් පුහුදුන් අයත් අතර කිසි වෙනසක් නැහැ කියලා කියන්න කිව්වා. නමුත් භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නම් මම එහෙම අන් අයගේ හිත් රිදෙන කටුක අමනාප වචන කියන්නේ නැහැ කියලා දේවදත්ත ස්වාමින් වහන්සේ ගැන කළ ප්‍රකාශය ගැන කියන්න කිව්වා. එහෙම කියපුවාම භාග්‍යතුන් වහන්සේ නිරුත්තර වෙයි. භාග්‍යතුන් වහන්සේ වමාරන්නත් බැරුව, ගිලගන්නත් බැරුව උගුරේ යකඩ කොපුවක් කිර වුණා වගේ, යකඩ කොක්කක් කිර වුණා වගේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නෙට හිර වෙයි කියලා නිගණ්ඨනාථ පුත්ත මට සඳහන් කළා. එයින් මගේ කීර්ති රාවය ප්‍රීති ഘോഷාව වැඩෙනවයි කියලා නිගණ්ඨනාත මට සඳහන් කළා. ස්වාමීනි නමුත් ඔබ වහන්සේ මේ දුන්න උත්තරය මම බලාපොරොත්තු වෙච්ච උත්තරයක් නෙවෙයි කියලා මේ විදිහට බුදුරජාණන් වහන්සේට සියලු කාරණා අබේ රාජ කුමාරයා මුල ඉඳලා භාග්‍යතුන් වහන්සේට විස්තර කරනවා. එතනදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් ඉස්මතු කරලා ගන්නවා. ඒ තමයි මම මුලින් සඳහන් කළා මේ අබේරාජ කුමාරයාගේ ඔඩොක්කුවේ වාඩි වෙලා ඉන්නවා අතදරුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ ආනවා කුමාරය ඔය උකුලේ ඉන්න ඔබේ දරුවා. ඔය උකුලේ ඉන්න ඔබේ දරුවා ඔබට බොහොම ප්‍රියයි. එහෙමයි ස්වාමීනි. ඔය දරුවා උගුරේ මොනවා හරි කැට කැබලිත්තක් කිර කර ගන්නවා. එක්ක ලී කෑල්ලක් එහෙම නැත්නම් මොනවා හරි අකඩ බෝලයක් කැට කැබලිත්තක් උගුරේ හිර කර ගන්නවා. එතකොට ඔබ මොකද කරන්න කියලා ඇහුවා. එතකොට කියනවා ස්වාමීනි මම ඉස්සර වෙලාම කරන්නේ ඔහුව මේ මුණින් හරවලා ඒ කැට කැබලිත්ත එළියට ගන්න ඔහුගේ පිටට පහරක් ගහනවා. ඒත් ඒක එළියට ගන්න බැරි වුණොත් මම මොකද කරන්නේ වම් අතින් ඔහුගේ ඔළුව අල්ලගෙන දකුණු අතේ ඇඟිල්ල වක් කරලා උගුර ඇතුළටම දාලා ලේ ආවත් කමක් නැහැ කියලා ඒ කැට කැබලිත් එළියට ගන්නවා. ස්වාමීනි මම එහෙම කරන්නේ දරුවා කෙරෙහි මට තියෙන ආදරය නිසා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට රාජකුමාරය දරුවට රිදෙනව නේද? දරුවාගේ උගුරෙන් ලේ වුණත් එනව නේද? ස්වාමීනි ඒක ඒ විදිහටම කරන්න වෙනවා මොකද මට දරුවව බේරගන්න නම් මම මේ කැට කැබලිත් ඉවත් කරන්න ඕන ඒක දරුවා කෙරෙහි තියෙන ආදරයෙන් කරන දෙයක් මිසක් දරුවා කෙරෙහි තියෙන වෛරකින් කරන දෙයක් නෙමෙයි ඒක දරුවා කෙරෙහි තියෙන අනුකම්පාවෙන් කරන දෙයක් අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් රාජකුමාරයේ තේරුම් ගන්නේ තථාගතයන් වහන්සේ හැටියට මම යම්කිසි කෙනෙකුට අප්‍රිය අමනාප කටුක වචනයක් කියනවා නම් මං ඒ වචනේ කියන්නේ සත්‍යයා කෙරෙහි තියෙන අනුකම්පාවෙන්මයි කෙනෙක් කෙරෙහි තියෙන තරහකින් ද්වේෂයකින් නෙමෙයි කිව්වා හරියට අර ලදරුවාගේ උගුරේ කැටකැබලිත් හිර වුණාට පස්සේ අනේ දරුවට රිදෙයි දරුවා අපහසුවකටපත් වෙයි කියලා ඒක එළියට ගන්නේ නැතුව හිටියොත් දරුවා ඒ හේතුවෙන් මරණයටපත් වෙනවා. නමුත් දරුවා කෙරෙහි අනුකම්පා උපදවාගත්ත අම්මා කෙනෙක්, සැබෑම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් මොකද කරන්නේ? ඒ දරුවාට කොච්චර රිදුනත් මොකද ඒ මොහොතකට දැනෙන වේදනාව වගේ නෙමෙයි මරණය කියන එක අති භයංකාරයි මරණයෙන් බේරා ගැනීම පිණිස දරුවා කෙරෙහි තියෙන අනුකම්පාව පිණිස ලේ ආවත් කමක් නැහැ කියලා අර උගුරට ඇඟිල්ල දාලා ඒක එළියට ගන්න වෙනවා. ඉතින් දරුවට රිදෙනවා. ආන් ඒ වගේ තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සමහර වචන සමහර තැන්වලදී සඳහන් කරන්න වෙනවා අන් අයට අප්‍රියයි, අමනාපයි, කටුකයි. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ දේ කරන්නේ කෙනෙක් කෙරෙහි තියෙන අනුකම්පාවෙන්මයි. ඒ විදිහට සඳහන් කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාජකුමාරය මමද වචනයක් කියනකොට මම සමහර වචන ශ්‍රාවකයන්ට නොකියන්න මම කල්පනා කරනවා. සමහර වචන මම ශ්‍රාවකයන්ට කියනවා. ඒ වගේ සමහර දේවල් තියෙනවා රාජපුත්‍රය සමහර වචන තියෙනවා අසත්‍යද ඒ වගේම තමයි අනිත් අයට අවඩදායක නම් ඒ වචනේ අනුන්ට අප්‍රියයි නම් අමනාප නම් එහෙම වචන මම කියන්නේ නැහැ කියනවා. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ කරුණු පහක් ඉස්මතු කරනවා. මොනවාද? සමහර වචන තියෙනවා අසත්‍යයි. ඒ වගේම තමයි අන් අන් අයට ඒකෙන් වැඩක් වෙන්නේ නැත්තම් ඔන්න හොඳට තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ සමහර දේවල් කියනවා සමහර දේවල් නොකියනවා. එතකොට එහෙම කරුණු පහක් තියෙනවා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන සමහර ඒවා තියෙනවා අසත්‍ය. ඒ වගේම තමයි අනිත් අයට ඒකෙන් වැඩක් වෙන්නේ ඒ වගේම තමයි ඒ වචනය අනුන්ට අප්‍රියයි. අමනාපයි එහෙම වචන භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැහැ කිව්වා. දැන් කල්පනා කරන්ඩ විශේෂයෙන්ම කල්පනා කරන්න මේ ලෝකේ කිසිම කෙනෙක් පරුස වචන වලට කැමති නැහෙනේ. Tamanට කවුරු හරි කෙනෙක් පරුස වචනෙන් දෝෂාරෝපණය කරනවා නම් ඒකට කවුරුත් අකමැතියි. ඒක මිනිස්සු විතරක් නෙමෙයි. අප්‍රිය වචන වලට සත්තු පවා අකමැති වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් ජාතක පොත් වහන්සේගේ තුල නන්ද විශාල ජාතකයේම අරගෙන බලනකොට මේ පින්න තොන්න හොඳට පැහැදිලි. ඒ වගේ ජාතක කතාවලදී පවා සත්තු පවා මේ සමහර වචනවලට අමනාපයි, අප්‍රියයි. එතකොට පරුස වචනය කියලා කියන්නේ කොහොමත් අවැඩදායකයි. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඒ දේවල් කවුරුත් අප්‍රියයි, අමනාපයි. එහෙම වචන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියනවා. කියන්නේ නැහැ කියනවා. ඒ වගේම දෙවැනියට කියනවා යම් වචනයක් සත්‍යද? සමහර වචන තියෙනවා සත්‍ය, ඇත්ත. හැබැයි අනිත් අයට ඒකෙන් වැඩක් නැහැ. අවඩදායකයි. ඒ කියන්නේ අවඩක්මයි වෙන්නේ. සත්‍ය වුණත් අවඩක් වෙන්නේ. ඒ වගේම තමයි ඒ වචනය සත්‍ය වුණත් ඒක අවඩදායකයි ඒ වගේම තමයි අනිත් අය අප්‍රියයි. ප්‍රිය කරන්නේ අමනාපයි ආන් එහෙම වචනත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ දැන් ඔන්න සමහර දේවල් තියෙනවා ඇත්ත. මේ ලෝකේ සමහර දේවල් තියෙනවා ඇත්ත. හැබැයි ඒවා අනිත් අයට අවඩදායකයි ඒ වගේම තමයි සමහරක් අය අප්‍රියයි අමනාපයි එහෙම වචන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ කියනවා. ඒ වගේම තුන්වෙනියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන සමහර වචන තියෙනවා සත්‍ය. ඒ වගේම තමයි අනිත් අයට වැඩදායකයි. ඒකෙන් අනිත් අයට අනිවාර්යම අර්ථවත්. හැබැයි ඒ වචනය අහගෙන ඉන්න අයට සමහර විට අප්‍රියයි. අවනාපයි. හැබැයි භාග්‍යතුන් වහන්සේ වචනේ කියනවායි කියනවා. ඒ කියන්නේ කල්පනා කරන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර වචන තියෙන ඒවා ඇත්ත සත්‍ය. ඒ වගේම ඒ ඒ වචන අනිත් අයට වැඩදායකයි. හැබැයි අහගෙන ඉන්න අයට ඒක අප්‍රියයි, අමනාපයි. එහෙම අනිත් අයට අප්‍රිය අමනාප වුණා කියලා භාග්‍යතුන් වහන්සේ නොකිය ඉන්නේ. ඇයි එතනදී භාග්‍යතුන් වහන්සේ සලකන්නේ? ඒක සත්‍යයක් නම්, ඒක අනිත් අයට හිතකර නම්, වැඩදායක නම්, ඒක භාග්‍යතුන් වහන්සේ කියනවා. දැන් කල්පනා කරන්න භාග්‍යතුන් වහන්සේ සමහර අයට අසූචි කලේ කියලා කියපු අවස්ථා තියෙනවා. දැන් මේ පින්නතුන් හිතන්න කවුරු හරි කෙනෙක් තමන්ගේ මූණට ඇවිල්ලා කිව්වොත් අනේ අසූචි ගොඩ අනේ මේ කුණු ගොඩ කියලා කිව්වොත් එහෙම කවුද ඒකට මේ කැමති වෙන්නේ? දැන් මේ පින්නතුන් දන්නවනේ මාගන්ධියාවට භාග්‍යතුන් වහන්සේ කිව්වේ. මාගන්ධියාගේ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්සේට මාගන්ධියාව යෝජනා කරනකොට භාග්‍යතුන් වහන්සේ කිව්වා අනේ මේ අසුචි කලේ මම කකුලෙන්වත් ස්පර්ශ කරන්න කැමති නැහැ කිව්වා. එතකොට ඇත්ත තමයි භාග්‍යතුන් වහන්සේ කිව්වේ. ඇයි? භාග්‍යතුන් වහන්සේ නුවණින් දන්නවා අත්තිමස්මින් කායේ කේසා ලෝමනකා දන්ත එනාදි වශයෙන් කියන මේ ශරීරයේ කේසාන්තේ ඉඳලා පාදාන්තය දක්වා ගත්තොත් තියෙන්නේ කුණප කොටස් 32ක්. එතකොට নানা ප්‍රකාරස් අසුචිනෝ নানা ප්‍රකාර වූ අසුචියකින් වර්ණනා වෙච්ච මේ නිර්මාණය වෙච්ච ශරීරයක්. එතකොට ඒක තමයි පරම ඇත්ත. එතකොට මේ ඒ වගේම තමයි ඒක හරියට කෙනෙක් තේරුම් ගත්තොත් වැඩක්මයි වෙන්නේ. ඉතින් අන්න එහෙම කිව්වට පස්සේ මාගන්ධියාගේ අම්මයි තාත්තා ඒක කල්පනා කළා ඒක ඇත්ත නේන්නම් කියලා තේරුම් ගත්තා. ඉතින් ආන් ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ වචනේ කිව්වේ. හැබැයි මාගන්ධියාට ඒක තේරුම් ගන්නට බැරි වුණා. ඉතින් ඒ වගේම තමයි භාග්‍යතුන් වහන්සේ දේවදත්ත හාමුදුරන්ටත් කිව්වේ. මොකද්ද? දේවදත්ත මේ විදිහට පව් රැස් කරගත්තොත් නිරේ යනවා. එහෙම භාග්‍යතුන් වහන්සේ කිව්වේම දේවදත්තත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස බේරගන්නත් දේවදත්ත හාමුදුරුවෝ ඒකෙන් මොහොතක් හරි අංශු මාත්‍රයකින් හරි වෙනස් කරගන්න පුළුවන්කමක් ලැබේවිද කියන අදහසින්. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒ ප්‍රකාශය කළේම ඔහු නිරේ යනවා කියලා දැනගෙන අදහස තිබුණේ අනිත් පිරිසවත් එතනින් මුදවා ගන්න, ගලවා ගන්න. මොකද දේවදත්ත ස්වාමින් වහන්සේත් එක්ක අනුගාමික පිරිසක් හිටියා බොහෝ පිරිසක්. එතකොට භාග්‍යතුන් වහන්සේ යමක් ප්‍රකාශ කරනවා ඒක සත්‍යයක් නම් ඒ වගේම තමයි ඒක අනිත් අයට හිත කරයි නම් හැබැයි අනිත් අයට අප්‍රිය වුණත් අමනාප වුණත් භාග්‍යතුන් වහන්සේ වචනේ කියනවා. ඒ වගේම හතරවෙනි කාරණේ භාග්‍යතුන් වහන්සේ කියනවා සමහර වචන තියෙනවා අසත්‍ය. ඒ වගේම තමයි අනිත් අයට අවඩදායකයි. හැබැයි සමහර වචන තියෙනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසත්‍යයි. අනිත් අයට අවඩදායකයි. හැබැයි අනිත් අයට ඒක ප්‍රියයි මනාපයි. ඒ කියන්නේ අනිත් අය ඒවට කැමති. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම වචන කියන්නේ දැන් කල්පනා කරන්න සමහර අය එකතු වෙච්ච වෙලාවට විහිළු තහළු කරගන්නවා. ඒ විහිළු තහළු කරගන්නකොට ගොඩාක් වෙලාවට කතා කරන්නේ බොරු. සත්‍ය නෙමෙයි කතා කරගන්නේ. සත්‍යයෙන් නෙමෙයි සතුට වෙන්නේ අසත්‍යයෙන්. ඒ වගේම ඒ අසත්‍යයක් වෙච්ච දේ අනිත් අයට වැඩක් වෙන්නේත් නැහැ ඒකෙන්. ප්‍රයෝජනයක් නැහැ. නමුත් එකතු වෙලා ඉන්න පිරිස ඒකට ප්‍රියයි. මනාපයි. ඉතින් ඒ නිසා ගොඩාක් අය මොකද කරන්නේ? ඒ වගේ දේවල් කතා කරනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම කවදාකවත් යම් කාරණයක් අසත්‍යයි නම් ඒ වගේම තමයි එකෙන් කාටවත් වැඩක් වෙන්නේ නැත්නම් අනිත් අය කොච්චර කැමති වුණත් එහෙම වචන කියන්නේ නැහැ කිව්වා. ඒ වගේම ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පස්වෙනි කාරණේ. සමහර වචන තියෙනවා සත්‍යද වැඩදායකද ඒ වචන අනුන්ටද ප්‍රියද මනාපද ආන් හිම වචන මං කතා කරනවා කිව්වා. එතකොට සමහර ඒවා තියෙනවා ඒ ඒවා සත්‍යයක්. දැන් විශේෂයෙන්ම කල්පනා කරන්න අනේ පිළිසුතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහන්න බොහෝම කැමැත්තෙන් ඉන්න කෙනෙක්. එතකොට ඒ අය ඇත්ත කැමැත්තෙන් අහන්න යන අය. ඒ වගේ අය කැමැත්තෙන් මෙතනට ගියාට පස්සේ සත්‍ය ඒක තවත් කෙනෙකුට වැඩක් වෙනවා කියලා දන්නවනම් මෙයා කැමැත්තෙන් ඉන්නවත් කියලා දන්නවනම් ආන් එහෙම වචන කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කතා කරන්නේ අවස්ථා දෙකදී විතරයි. යමක් සත්‍ය නම් ඒ වගේම තමයි ඒ දේ අනුන්ට වැඩක් වෙනවා කියලා දන්නවනම් අනිත් අය ඒකට හැබැයි අප්‍රිය වුණත් අමනාප වුණත් කතා කරනවා සත්‍ය නම් ඒකෙන් අනිත් අයට වැඩක් වෙනවා නම් අනිත් අය ඒකට ප්‍රිය නම් මනාප නම් ඒත් කතා කරනවා. එතකොට කතා කරන්නේ එක තැනකදී මොකද්ද අප්‍රිය වුණත් අමනාප වුණත් කමක් නැහැ. ඒ කියන කාරණේ සත්‍යක් නම් ඒකෙන් අනිත් අයට යහපතක් වෙනවා නම් අන්න භාග්‍යතුන් වහන්සේ එහෙම වචන කතා කරනවායි කියලා කිව්වා. එතකොට එතනදී තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතනදී හරියට අර ඔබ ඔබේ ඇකේ හිටපු දරුවාගේ උගුරේ හිර වෙච්ච කැට කැබලිත්ත පහසු විදිහකට ගන්න බැරි නම් ඇඟිල්ල දාලා ලේත් එක්ක හරි ඒ කැට කැබලිත් එළියට ගන්නවා වගේ මම අනිත් අයගේ අර්ථය සලකා මේ වචන කියනවා. එතකොට සමහර අයට රිදෙන්න පුළුවන්, සමහර අයට නොරිදෙන්න පුළුවන්. ඉතින් එතනදී අබේ රාජකුමාරයා තවදුරටත් භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි සමහර පුද්ගලයෝ ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්න එනවා සමහර ගෘහපති පුත්‍රයෝ සමහර බ්‍රාහ්මණයෝ සමහර දෙවිවරු ඔබ වහන්සේගෙන් ප්‍රශ්න ගැටලු निराකරණය කරගන්නට එනවා එහෙම එනකොට ඔබ වහන්සේ කලින් ඒ දේවල් වලට උත්තර හදාගෙන ඉඳලාද කතා කරන්න කියලා අහනවා. එතනදී බුදුරජාණන් වහන්සේ තව අබේරාජ කුමාරයාගෙම ප්‍රශ්නයක් විමසනවා. අබේරාජ කුමාරයාගෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ගන්නවා. කොහොමද? ආනවා රාජකුමාරය ඔබ රතය මේ විශේෂයෙන්ම රතයන් පිළිබඳ දැනුම තියෙන කෙනෙක්. ඒ දේවල් පිළිබඳ බොහොම දක්ෂ කෙනෙක්. එතකොට මේ රථයන් පිළිබඳව, ඒ කියන්නේ වාහන ගැන දැනගන්න අවශ්‍ය කෙනෙක්, ඒ වාහනයක ගැටලුවක් දැනගන්න අවශ්‍ය කෙනෙක් ඔබව හොයාගෙන එනවා. ඔබව හොයාගෙන එනකොට ඇවිල්ලා ඒ රථේ යම් කොටසක් පෙන්නලා ඒ කොටස ගැන ඔබෙන් අහනවා. එතකොට ඔබ ඊට කලින් සූදානම් වෙලා උත්තර දෙනවද එහෙම නැත්නම් ඒ කොටස අරමුණු කරපු සැනින් ඔබට ඒ පිළිබඳ දැනුමක් තියෙන නිසා ඔබ ඊට උත්තර දෙනවද? ස්වාමීනි මට අමුතුවෙන් ඒ ගැන හිතලා විතර්ක කරලා ආය උත්තර දෙන්න දෙයක් නැහැ. සූදානම් වෙන්න දෙයක් නැහැ. මොකද මම රත පිළිබඳව විශාරදේ. මට ඒ පිළිබඳ දැනුමක් තියෙනවා. ඒක මගේ විෂය. ඒ නිසා ස්වාමීනි රතේක ඕනම කොටසක් මට පෙන්වුවොත් මට ඒ කොටස පිළිබඳව ඕනම වෙලාවක විස්තර කරන්න පුළුවන්. ඒක નિરાයාසයෙන්ම මම කරන දෙයක්. ආන් ඒ වගේ තමයි කුමාරය සමහර දෙවිවරු සමහර බ්‍රහ්මයෝ සමහර බ්‍රාහ්මනවරු සමහර ගෘහපතිවරු මගෙන් ප්‍රශ්න විමසනවා මම ඒ ප්‍රශ්න වලට කලින් සූදානම් වෙලා උත්තර දෙනවා නෙමෙයි මේ ලෝකේ සියල්ල අවබෝධ කරපු තථාගතයන් වහන්සේ හැටියට ਸਰවාඥතා ඥානයකින් හිබි මම ඕනම දෙයක් පිළිබඳව මට નિરાයාසයෙන් උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි මගේ දැනුමේ ස්වභාවය කියනවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කාරණේ කිව්වට පස්සේ අබේ රාජ කුමාරයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරලා භාග්‍යතුන් වහන්සේව එතන ඉඳලා සරණ යනවා. එතකොට අන්න අපි අවසාන වශයෙන් මේ සූත්‍රයෙන් සාරාංශ කොට ගත යුතු එකම දේ තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන තැන අන්න ශ්‍රාවකයෝ හැටියට අපි උනත් ආදර්ශයට ගත යුතු තැනක් තමයි පින්වත්නි සමහර කාරණා තියෙනවා සත්‍ය උනත් දැන් සමහර අවස්ථා තියෙනවා අපි සත්‍ය උනත් අනිත් අයට වැඩක් උනත් අනිත් අය ඒකට අප්‍රියයි අමනාපයි නම් කතා කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? යමක් සත්‍ය නම් අනිත් අයට ඒකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ඒක ඒ අය ප්‍රිය වුණත් අමනාප වුණත් ඒ වචනය කතා කරන්න කියලායි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් අපි කල්පනා කරන්න ඕනේ නමුත් වර්තමානයේ අපි සමහරක් වෙලාවට පිරිසක් එකතු වුනහම අසත්‍ය බොහෝ විට ගලප ගලප කතා කරනවා. අනිත් අයගේ හිත කෝප කරනවා. තමන්ගේ හිතත් කෝප කරගන්නවා. බොහෝ අකුසලයන් වපුරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ න්‍යායේ ඉන්නවා නම් අන්න තමන්ටත් වැඩක් වෙනවා අන් අයටත් වැඩක් වෙනවා දෙපැත්තකටම අර්ථවර්ධයක් කරගෙන කුසලයේ වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව මේ පින්නතුන්ට පුළුවන් නම් පිටක තුල සූත්‍ර පිටක වහන්සේගෙන් මේ සූත්‍ර දේශනාව තියෙන තැන හොයාගෙන මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ 8 වෙනි සූත්‍රය අබේ රාජකුමාර සූත්‍රය හොයාගෙන පරිශීලනය කරන්න තවත් ස්වාමීන් වහන්සේලාගේ දේශනා ශ්‍රවණය කරන්න කරලා මේ දේශනාවේ අන්තර්ගතය තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු කුසල් ඒකාන්ත හේතුපනිස්සය වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා